වැඩි වෙලා ඉඳ ඉඳ ඉඳ ඒකේ අලගිය මුලගිය විස්තර ව්‍යංජන අනුව්‍යංජන බලන එක තමයි යෝගාවචරය කරන්න ඕන. ලැබෙන ආනිසංසය තමයි වෙනදාට වඩා බලන අරමුණේ විස්තර කියන්න පුළුවන්කම දෙක බාධක තිබුණත් නැතත් අරමුණත් එක වැඩි වෙලා ඉන්න පුළුවන්. ඉතින් ওই දෙක තියෙනවනේ ඉතින් අනිවාර්යයෙන්ම ඔය මට්ටමේදී භාවනා දියුණුව කියන්නේ ඒකයි.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 අනේ ඒක ඉස්සල යෝගාචරයට තාම කරන්න බෑ. පහු වෙනකොට පහු වෙනකොට තමයි තේ කරදර තියෙනවා තමයි. ඒකට කරදරේ වැටෙන හැටි කියන්න එපා. කරදරෙන් ගොඩ වෙන හැටි කියන්න. ඒ වෙලාවෙදිත් ආපු ගමන් අලුතෙන් අරමුණක් අඳුර අරමුණ අඳුරගත්ත කෙනෙක් වගේ කොහොමද අරමුණ පේන්නේ?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 ඒ නිසා මානසිකාරය යෙදිලා තියෙනවා. තමකට දකින්නත් ඇති. නමුත් වார்த்தාවට ඇතුළු කරන තරම් තාම ඍජු නැහැ එල්ලේ. ඒ නැත්නම් දෘෂ්ටියේ ඍජු නැහැ. ඒගොම හිත පිට ගියයි කියලා තියෙනවා. හිත පිට ගියාම නැවත අරමුණට එනවයි කියලා තියෙනවා. ඒ ආවට පස්සේ අරමුණ පේන්නේ යන්න ඉස්සල්ලා වගේමද නැත්නම් වෙන විදියකටද කියලා ඒ අරමුණට ආපු බවට අරමුණේ පැතිකඩක් බලන්න අරමුණ පිළිබඳ විස්තර ලියන්න ඉතාමත්ම වැදගත් තැනට අවිල්ලා තිනවා. ඒක අහුලගෙනත් නැහැ, පාඩතාවට ඇතුල් කළත් නැහැ. මේක හදෙන්නේ සක්ම කමඨාන් සුද්ධ කරන වෙලාව විතරයි. ඒත් මන් දන්නවා උඟ දිනෙක ඉන්නේ දැන් නිදිමතයි කියලා. උඟ දිනේකට මම මේ කියන්නේ ඇහෙන්නේ නැහැ. කොච්චර ගෙව්වත් 15ක් 20ක් රචන කියවන්න කිසිම කෙනෙක් මේ ආස්වාසය මේට වැටුනේ ඊට සාපේක්ෂව ප්‍රස්වාසය මෙහෙමයි.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 පරයන්කය සුපුරුල් ලෙස ආසනයේ මනාව සකස් කොටගෙන දැස පහලට හෙලා මූල කර්මස්ථානයේ මෙනෙහි කොට දැස වසාගෙනම හිස ඔසවා සිත නාසිකාග්‍රේ පිහිට වූෙමි. සක්මණේදී සිතේ සාකච්ඡාමේ ස්වභාවය එසරින් මතු අතර විනාඩියක් දෙකක් ඒ දෙස උපේක්ෂායෙන් බලා සිට සිත පිට යනවා පිට යනවා පිට යනවා වශයෙන් මෙනෙහි කොට මූල කර්මස්ථානයේ සිට සමාධිගත කරන ලදී.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 නමුත් නැවත සතිමත් වූ පසු එක් කිසිවක් මතක නැත. සමූහ පරයන්ක භාවනාවේදී ප්‍රථම වතාවට ඇසරන්නේ නැතුව පැයම ඉඳගෙන සිටියෙමි. නමුත් සීමාවක් නැතුව හිත කතා කරන ස්වභාවය අත්දුටුවෙමි. එය හීනෙන්ද කියාවත් අවබෝධයක් නොමැත. සිරුර පිටපසට බර වෙයි. නැවත සතිමත්ව සිරුර සකස් කොට ගතිමි.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 බෙල්ලේ වේදනාව සමග සක්මන නිරීක්ෂණය කරන විට ඊතා අපහසුවෙන් කන්දක් නැග්ගා වගේ සක්මන දුටුවෙමි. බාධා පීඩා වේදනා ආව සමස්තයක් වශයෙන් සැහැල්ලුවක් ඇත. ශරීරයේ බර එක කකුලකටවත් නොදැනී පාවී යන්නාසේ අත්දැකීම්ද ඇත. මේ සියල්ල මාගේ අත්දැකීම් පමණි. විශේෂ කන ගාටුවක් හෝ සතුටක් නොමැත. භාවනාව ප්‍රගුණ කිරීමට වීරයක් හා සතුටක් ඇත. කුඩා කල සිටම භාවනා ගැන සෙවීම උනන්දුවක් තිබුණු මාහට මට අවබෝධ වූත් මා ඇලුම් කරන්නා වූ කමඨහන් ලැබුණේ ඔබ වහන්සේගේ දේශනා ඇසුරෙනි. එයට ඔබ වහන්සේට දහස්වර පින් දෙමි. භාවනාවේ ඉදිරි දියුණුවට උපදෙස් පතමි. තෙරුවන් සරණයි. මේකෙත් අර රචනයේදී සක්මන පරියන්ක පිළිමත රචනයේදී පේනවා අවුල් රාශියක් තියෙනවා. නමුත් මම ඉඳගෙන ඉන්න බවට නැත්නම් ඉරියව්වේ හිත පැවැත්ීමේ දක්ෂකමක් තියෙනවා. බෑ ආනාපානේ හරියටම අල්ලගන්න බෑ. ඒක ප්‍රශ්නයක් නෑ. පළවෙනි වතාවට අපිට ඕන කරලා තියෙන්නේ මේ අවුල් රාශිය ඔක්කොම තියදී මම ඉඳගෙන ඉන්න බව දැනගෙන මේකට කනකාට නොවි හිටියොත් ඒ කරදර වලින් වෙන පීඩනය පෙළෙන ගතිය නපුර අඩු වෙන්න පටන් ගන්නවා. කරදර තිබුණාට පෙලෙන්නේ එතකොට තමයි ඒ ආනාපාන වගේ සියුම් අරමුණක් දකින්න හිත ප්‍රනීත වෙන්නේ. ඒ නිසා ඉස්සල්ලා ඒ තමන් ඉදියව පවත්තලා ඒකේ පින සමාදන් වෙලා අනුමෝදන් වෙලා එනවනම් ආනාපානට ඉන්ද්‍රිය දිලා කද බලන් ඉන්නවා මිසක එලවන්න යන්න එපා. එතකොට එනවනම් එයි.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 අන්න ඒක අපේක්ෂා කරන ගිය කෙනකින් ওই වගේ කනකාටුදායක දෙයක් ලියන්න දෙ වෙන්නේ නැහැ. බලනකොට අරමුණක් වෙනස් වෙනවා වෙන අරමුණක් වෙනවා. මේක තමයි අපේක්ෂා කරන්නේ. මේක තමයි අනිත්‍ය කියන්නේ. ඉතින් මේක මගේ දුර්ලභකමක්ද කියලා හිතන එක නැති කරන තමයි බණට කිව්වේ. නමුත් තාම සැකේ දුර්වලා නැහැ. ඒ නිසා කරුණා කරලා භාවනාවට යනකොට එන දෙයට වෙන්දරින්ද එන දේ වෙන දේ ප්‍රශ්න කරන්න එපා. ඒක භාවනාවට කරන විශාල අරියාදුවක්. ඒ අවදියෙන් ගිය කෙනාට මේක වාසියක්. ලාභයක්. මේ කෙනා ගිහිල්ලා තියෙන එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නිසා කනගාටුදායක තත්යක් තියෙනවා ඒක බණ ඇහිලා නැහැ නැත්තම් කමටහන් සුද්ධ වෙලා නැහැ.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 ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව පෙර දිනේට වඩා සතිමත්ව සක්මන් කළ හැකි විය වරින් වර සිත පිට ගියත් ස්වනිකව නැවත සතිය පිහිටවා ගත හැකි විය සිත පාදවලට බැඳී ඇති බව දැනේ. පීඩාවකින් තොරව වැඩි වේලාවක්. පරාගත පැයක් ඕර සක්මන් කළ හැක.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 විවේකීව පසුවන විට හක්කේ විදුලිමත් වේදනාවක් ඇතිවේ. නමුත් භාවනා යෙදෙන විට එම වේදනාව නොදැනේ. ගරු ස්වාමින් වහන්සේ මාගේ කමඨහන් වාර්තාවේ භාවනාවේදී නොවිය යුතු දේ සටහන් වී තිබේ නම් ඒවා පෙන්වා දී පිළිවක් ලබා දෙන ඉල්ලා සිටි ඔබ වහන්සේට නිවන් අත් වේවා.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 හිත සිටින ඉරියව්ව පිළිබඳ මනාව සිහිය පවත්වා ගතිමි. වේදනා හෝ ශබ්ද වලින් ආදා ඇති නොවිය. ඉරියව්ව අඛණ්ඩ විනාඩි 10ක් 15ක් පමණ පවත්වා ගතිමි. සිටිවිලි වලින් බාධා වුවත් ඉක්මනින් හඳුනාගෙන බැහැර කළෙමි. පින්වත් ස්වාමීන් වහන්සේ ප්‍රාස්වාස් සුරම් රැල්ල ඊතා සියුම නාසාග්‍රයෙන් පිටව යනු ඉඳ හිට දැනුණද ආස්වාසය හඳුනාගත නොහැකි විය.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 ඊතා කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි එපමණයි. ඉති කුරුමිනියෙන් තමයි අහන්න ඕනේ කිචි. ඇයි එහෙම වෙන්නේ? මම මේ භාවනා කරන කනලා කියන්න එන්නේ ඇයි කිය. මම ගියා නම් ඔන්න මගෙන් ඇහුවට කවන්නේ. ඒ නිසා මෙවුව වෙන්න ඉඳ තියලා භාවනා කරපල්ලා කියලා තමයි කියන්නේ. ඒක වෙන්නේ ඇයි කියලා අහන්න ගියොත් අපරාධේ සීදීනස ගැනීමක් වෙන්නේ. වෙන්න තියෙන දේ වෙන්නේ ඇයි කියලා අහන්න එපා. ඒක ඇත්තද නැත්තද කියලා විතරක් බලන්න. මේක ඇත්තටම වෙනව නම් ප්‍රත්‍යක්ෂ කළ හැකියි. ඒක භාවනාවට දියුණුවක්. එහෙම නැති කෙනෙකුට වෙනවා. ඒක සැකකට යුතුයි.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 ඒ අනුව අපේ දෙවෙනි ප්‍රශ්න විචාරක වැඩ පිළිවෙල නිමාමිතින් සටහන් වෙනවා. සම්බන්ධ වෙච්චි සියලු දෙනාටම තෙරුවන් සරණයි.